එහෙමයි අපේ හඳුරන්නේ. ඊළඟ ප්‍රශ්නය අපේ හඳුරන්නේ මේ කාය දැන් කාය පස්සද්ධියයි චිත්ත පස්සද්ධියයි මට අර අරගේ සමස්තයන හින්දා මට ඒ දෙක පැටලෙනවා වගේ. ඒ දෙකේ නිශ්චිත වෙනසක් තියෙනවද අපේ හඳුරන්නේ මේක කාය පස්සද්ධියට මේ කොටස නැහැ. චිත්ත පස්සද්ධියට මේක තියෙනවා වගේ එහෙම බෙදන්න විදිහක් තියෙනවද? ඒ දෙක සම්බන්ධයිද ගොඩක් දුරට? එහෙම බෙදන්න බැරි නිසා තමයි ඒක යුගල වශයෙන් දක්වලා තියෙන්නේ. එහෙම. ඒ ඒ ඒ චෛතසික ධර්ම දෙක ඇත්තටම දැන් මේක අපි හිතමුකෝ මෙහෙම දැන් සුළඟ ඒ සුළඟේ තියෙනවා උණුසුම සුළඟ එකක් ඒ සුළඟේ උණුසුම ඒ උණුසුම විසින් අර සුළඟත් උණුසුම් කරනවා අවටත් උණුසුම් කරනවා එතකොට ඒ උණුසුම විසින් ඒ දෙකම කරනවා හැබැයි ඒ කරන දෙක අපට ಗುಣ දෙකක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඒ උණුසුම විසින් එය එය ඒ උණුසුම අරගෙන යන ගසාගෙන යන වායුවත් උණුසුම් කරනවා. ඒ වගේම අවට පරිසරයත් උණුසුම් කරනවා. එතකොට මේක එකම ගුණය දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ තමයි මෙතන පස්සද්ධිය කියලා කිව්වහම ඇති කරන ඒ ශාන්ත ගතිය එතකොට ඒ ශාන්ත ගතිය සිතේන හටගන්න. එතකොට ඒ ඒ සිතමත් ශාන්ත කරනවා. එහි හටගන්න ගුණාංග ටිකත් ශාන්ත කරනවා. එතකොට එකම ස්වરૂපයක් හැබැයි වැඩ දෙකක් කරනවා. වැඩ දෙකක් කරන නිසා අර ඇවිදිනවා කියන ප්‍රධාන ක්‍රියාව තුළ දුරස් වීම කියන දෙකත් ඒත් එක්කම කරනවා වගේ. එතකොට දුරස් වීම කියන්නේ අරකෙම අරකමයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඕනනම් කෙනෙකුට ඒක වෙනස් ಗುಣ දෙකක් කියලා හඳුනා ගන්නත් පුළුවන්. අන්න ඒ වගේ තමයි මෙතන ඉතින් පස්සද්දී එකමනේ කියලා කෙනෙකුට ඕනනම් තර්ක කරන්න පුළුවන්. හැබැයි එකෙන් කෙරෙන්නේ වැඩ දෙකක්. එය එයම ඒ ඇති කරන ප්‍රධාන ප්‍රවාහය අර සුළඟ උණුසුම විසින් සුළඟ උණුසුම් කළා, බාහිර පරිසරයත් උණුසුම් කළා වගේ ඒ මේ චෛතසික ධර්ම ඇති වෙන සිතත් සෞම්‍ය කරනවා සීතල කරනවා සැහැල්ලු කරනවා ඊට පස්සේ ඒ චෛතසික ධර්මයන් සමග යෙදෙන ගුණාංග ටිකටත් ඒ ගුණය ගන්නවා ඒ නිසා තමයි චෛතසික ධර්ම දෙකක් හැටියට හඳුන්වන්නේ නමුත් එකම විදිහේ ක්‍රියාවලිය එහෙම අපි හැමදෙරේම උභාන්සේ කලින් ගත්ත උපමාව අර චිත්ත චෛතසික දෙක අතර තියෙන සම්බන්ධය වගේ අර යනවා ගහක් ළඟට යනකොට ඒකට දුරස් වෙනවා ඒ දෙක එක හරි යුගල වශයෙන් තියෙන එකත් හොඳ උත්තරයක් අපේ අම්බර.